මුවන් පැලැස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සීළු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා ගුවන් විදුලියට රචනා කරන්නේ කලාශූරී මුදල් නායක සෝමරත්නයන් සමග ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ලීල් අධිකාරී ගැමි ජීවන සුවඳ වහනේ වන මුවන් පැලැස්ස තවමත් හේන කුඹුර අමුණහා වැව්තලා සමග බැඳෙමින්ද වතු ගෙවතු වලින් ලබන කෘෂි කාර්මික භවභෝග සම්පත් වලින්ද යුතුව දියුණුවේ අරුණෙල්ලට පියමන් කරයි. මේ දිනවල මුවන් පැලැස්සට යන්නේ නයිගේ කනට ඇසෙන, ඇසට පෙනෙන හා මුවකට නැගෙන දේ මුවන් පැලැස්ස ජන ජීවිතයේහි උද්වේගකර සංසිද්ධිවලට පාදක වී තිබේ. බාල, තරුණ, මහලු සියලු දෙනාම මේ උද්වේගකර සංසිද්ධි මාලාවට කොටුවන ආකාරය අද මුවන් පැලසින් ඔබේ සවනට ඊම්බන්නේ ඊම්බන්නේ ඕ මේ ළමයා කොහේ ගෙවුන් දමන්නේ මේ කවුද මේ මහා වඩු බද්දරාවක් කෙසේ තියාගෙන කවුද කවුද ඔය ඔතන මොකද කරන්නේ මැනිකේ මේ මම බල්ල පුරනවා මම බල්ලන්ට බයයි මේ අපේ කම්මලේ උන්දනේ මේ මේ ඒක හපන්නේ නැහැ ඔය ඔය ඔය අනිත් පැත්තෙන් අනිත් පැත්තෙන් එන්ට අනිත් පැත්තෙන් මොනවද ඔය එහෙවුඩ තියාගෙන උස්සගෙන? මැනිකේ මම මේ රාලහාමි හම්බෙට ආවේ. ගොවි සමිතියේ වැඩකට. ආ. ගොවි සමිතියේ වැඩකට ආවනම් ඔය ගෝණි මල්ල බිමෙන් තියලා ඔහෙන් ඈඳි ගත්තන. එහෙමයි මැනිකේ. අපේ රාලහාමි නැද්ද ආරච්චිලා මැනිකේ. හ්ම්. රාලහාමි වැදගත් ගමනක් ගොහේ. මේ මේ ගොවි සමිතියේ වැඩේ මොකද්ද කියමු බලන්න. මේකනේ මැරිකේ. ගොවින්ට ඕනෑ කරන ගොවි උපකරණ වගේක් බෙදලා දෙන්න වලව්වට ගේන්න කිව්වා. ආරච්චිලා උන්නාන්සේ. දැන් මේ කන්නේ වැඩ පටන් ගන්නටත් හොඳටම ළඟයි. ඒත් මේ රාලහාමි බල බල හිටියේ මේ බඩු ගැන. මොකද මේ මේ ගොවි සමිතිය අයට වැඩ පටන් ගන්නට ඉක්මන් හන්ද. සභාවෙන්න බැලිකේ සභාවෙන්න. මෙදා පාර කම්බලට ටිකක් වැඩ වැඩි වුණා. හොඳයි මේ මොනවද ඔය මුවන් පැලැස්ස ගොවි සමිතියේ බඩු? සමිතියේ මොන හරි තුන්ඩු කෑල්ලක් එහෙම තුන්ඩු ලැයිස්තුවක් දීලා තිබෙ එකක් තියෙනවද? තුන්ඩු කෑල්ලක් නම් තියෙනවා මැනිකේ. මේ මේ මේ මේ මේ මේ මේ මේ මේ මේ හප්පා මේක මේ ලොකු බඩු ලැයිස්තුවක් නෙවෙයි. කොකෝ මෙහාට දෙමු බලන්න. වහම් පතුරු 100යි. මද කොකෝ ඔය බඩු ටික පෙන්නන්න පෙන්නන්න. මැලිකේ මේ වහම් පතුරු මේවා. මේ මේ ජෝඩු 50ක්ම දහම් වලින් හදලා තියෙන්නේ. හොදට කැලෑ හේන් වල වැඩ කරන්න පුළුවන් කැඩෙන්නේ ගැලවෙන්නේ නැහැ. හම් වලින්මයි මහලා තියෙන්නේ. මේ මේ මේ මෙන්න මේ කන්නහි තුණ්ඩුවේ අරිත් එව්වා. වප්පිහිය 20ක්. මන්නපිහිය 15ක්. සිංහල උදුළු 20ක්. නගුල් 6ක්. කෝ කෝත් කොටේ නගුල් හයකෝ බැලිකේ නගුල් හය නම් ටිකක් බර වැඩි හන්දා ඒව වෙනම දෙන්නෙක් අරන් එනවා ඒගොල්ලන් මේ මේ අතරමඟ එනවා මේ වෙන මොනවද ගොවි සමිතිය බඩු බැලිකේ ඕ උකුණු දැටි 12ක් තියෙනවා. ඒ කියන්නේ උකුණු ගස්. එහෙමයි. මේටි මේටි උකුණු දැටි ගොවි සමිතියට 12ක්ම ඉල්ලලා තියෙනවා. මේ ඒව 12. මේ මේ හරි හරි හරි. මේ මේ මේ ගෝණයේ තියෙන අනික් කොහොමද? මේවත් මේ මුවන් පැලස්සේ ගොවි සමිතියේ කුරුදු ගොවියෝ ඉල්ලපු වඩු වගයක්. ඒකට වෙනම තුඩු ලැස්තුවක් තියෙනවා. කෝ කෝ කෝ එකත් මෙහාට ගමු බලන්න. මෙහාට ගන්න. කුරුඳු ගස් අතු කපන කුරුඳු කැටි 15ක් කුරුඳු වල පිටසිවිය ගාන පොඩි කැටි 15ක් කුරුඳු ලීතලන පිත්තල පොළු 15ක් කුරුඳු පොතු ගලවන වානේ කැටි 12ක් මේ මේ බඩු සේරම දැන් මෙතන තියෙනවද එහෙම වැඩිකේ මේවා මේ හරි වානේ ආරච්චිලා වැඩිකේ හරි වානේ එතකොට බැරිකේ ගොවිසමිතියේ රැස්වීමේදී සේරම බඩු වලට මුදල් ගෙවලා අයිතිකාර ගොවීන්ට බඩු බෙදලා දෙනවා කීව බදාගා. එහෙම තමයි මට රාලහබිලන් කිව්වේ. හරි හරි. මං එහෙනම් මේ ලියුම් තුන්ඩු කෑලි ලැයිස්තුවයි මේ සේරෝම බඩුයි රාලහාමිට බාර දෙන්නේ. එහෙමයි වැඩිකේ. මේ දවස්වල රාලහාමි නඩු විභාගයකට නුවර ගෙනු. ආ අර වතුර විදාලාගේ නඩුව. ඒක මුළු මුවන් පැලැස්සම දන්නවා. ඒ වගේ මිනිස්සු මේ මුවන් පැලැස්සේ ගොවිතැන්පත් කරන මිනිසුන්ටත් හරිම හිස රදයක්. මේවා ගැන හොයන්ට අපේ රාලහාමි ලොකු සටනක් කරනවා. ඒකනම් මැනිකේ පින් සිද්ධ වෙන ලොකු වැඩක්. ආ එහෙනම් මං ගෙහුම් එන්නම් මැනිකේ. හ්ම් හොඳයි හොඳයි ගෙහුම් එන්ට. <coughs> ආ මේ සපුමල් පුතා ඇවිල්ලා <laughs> නෑන්දේ මාත් මේ බලාන හිටියේ ගොවි සමිතියේ බඩු බාර ගන්න හැටි. මේ දවස්වල අපේ රාලහාමි අර වතුර විදානලගේ ප්‍රශ්නයකට නුවර ගෙහුම්. රාලහාමිගේ වැඩ ගැනත් මට බලන්න වෙලා. සෑහෙන වෙලාවකින් මටත් මොකුත් බොන්නවත් බැරි වුණා. අපි දෙන්නම කොලකඳ ටිකක් බීලා ඉමු සපුමල් පුතා. පොඩ්ඩක් මෙහෙම වාඩි වෙලා හිටියනම් ආ හොඳයි හොඳයි හොඳයි. මේ නැන්දේ පන්සලේ ළමා සමිතියේ වැඩ වගේකට මමත් මේ පන්සල පැත්තේ ආව ගමන් තමයි මෙහි ආවේ. ආ ඒක හොඳයි පුතා. මේ බීලම බලන්ටකෝ කොහොමද කියලා. හරිම සුවඳයි මේ. කොළ ගැඳ. රසයි නැන්දේ. හ්ම්. හොඳයි හොඳයි රසයි. මේ හොඳට වෙවිච්ච නීරමුල්ලි වගේ ඇත් තිබුණා. මට ඉතින් හිතුණා කොළ කැඳ ටිකක් හදන්න ඕනේ කියලා. ආ ඒක හොඳයි නන්දේ. මට මේ දැන් කල්පනාවක් ආව නන්දේ. මුවන් පැලස්සේ අපි හැමදාම කංසයන් වල හටන් ගන්නනේ කී කී ඉන්නේ. එහෙම කී කී ඉඳලා හරියන්නේ නැහැ නන්දේ. පුතා හරි. අපේ මේ ගොවිගම්මානවල වැඩ කරන පිළිවෙලක් තියෙනවනේ වැ. ඒ පිළිවෙලේදී කොටක් තමයි මේ ගොවි උපකරණ හැදිල්ල. අපි හැමදාම මහ පොළොව එක්ක හටන් කරන මිනිස්සුනේ. හැබැයි තින් හොරතක් කඩියා වුණාම උන් අතාරින්නෙත් නෑ. <laughs> මේ මම මේ අහන්තත් හිතේ නැන්නේ අර හොරුන්ගේ තත්ත්වය මොකද? ආයේ දන්ත උන්නාන්සේගේ ගවරර් දෝරු මධ්‍යස්ථානයේ තියෙන්නේ. හ්ම් ඒක මහ ගාම්භීර තැනක්ලු. එතන යකඩ තොප්පි දාලා තුවක්කු බයිනෙත් වතට ගත්තු හමුදාව පොලිසිය මුරකොරන මහ විශාල යකඩ ගේට්ටු දාපු ඉරකුට තියෙන තැනලු. හ්ම්. එතකොට මේ නඩු විභාගේ දිගටම තියෙනවද නැන්ද? ඔව් ඔව් දිගටම තියෙනවා. ඇත්ත තොරතුරු දැනගන්න මුන්ට දශවද දීලා අච්චු කරන්න ඇති. දේශියක් වෙන්නේ නෑ මෙදා පාරේ. ඒක හරි ඒකයි. ඔව් ඔව්. මේ නැන්දි කලින් සමිතියේ දවසක අපේ හාමුදුරුවෝ ළමයින්ට වැඩක් පවරලා මව්දෙමව්පියන්ගෙන් අහගෙන කවි දෙක ගානේ ලියාගෙන එන්න කියලා කියනවා. ඉතින් මේ ලියාගෙන ඇවිද්ද? ආ ඔව්. ඒ වැඩේ ළමයි හරි ආසාවෙන් කරලා තියෙනවා නැන්දි. ඉතින් මේවයි හොඳම කවි තෝරලා දෙන්න කියලා ස්වාමින් වහන්සේ කීවට ඒ වැඩේ අපිට තාමත් කරන්න බැරි වුණා. පුතා දැන් අරන් ආවද ඒවා? ඔව් මේ තින්නන්නේ මගේ පොත ඇතුලේ. කෝ කෝ බලන්න. මේ කෝ බලන්න දෙන්නකෝ මමත් හරි ආසයි. මේ එක එක තාලිය අත්තකුරු වලින් ලියලා. අහක් නොකර දෙවියන් වඳිති හැම විට ලහක් පමණ ගම් බිම් මදි වෙයි අපට. රහක් නැතුව බැරුවා කන්ට නුඹලට පහක් මාළු උයලා ගෙනෙමි අද හෙට තුන්වන කැලෑසියේ විමලසිරි ආ නැන්දි මේ මේ බලන්න මේකේ අත්තකුරු ලස්සනයි නේ හැබෑමයි හැබෑමයි අල්ලට සිඟාවත් රස නැති කැවිලි කකා ආ මේක ඉතින් අපි සේරෝම දන්න කවියක් නෙමෙයි තුන්වෙනි කැලෑසියේ සීලවති. මේකනම් මේ ඝනදෙවි හැල්ලේ කවි පොතෙන් අරන් තියෙන්නේ. හ්ම්. ආ නන්ද මෙන්න මෙන්න මේ කවිය බලන්නකො නන්ද. පොඩ්ඩකින් මං කියවන්න. ඉහළ ගෙදර තල පැදුරේ කොබෙයියා පහළ ගෙදර වී පැදුරේ කොබෙයියා මං එනකොට කටුවත්තට එබෙයියා ටිකිරි නගෝ වස නපුරුයි කොබෙයියා පස්වෙනි කෙනාගේ තපුරාල රිම ලස්සන ඒක අදිනවා නේ ඒකත් මේ අපේ මුවන් පැලැස්සම කවියක් කියලා හිතන්න පුළුවන් තපමල් පුතේ. මේ නැන්දගේ මේ වැඩෙන් හොඳ කවි තෝරා බේරා ගැනීමත් ඉරේම සිද්ධ වෙනවා. හැබැයි ඉතින් හොඳ කවි තෝරන වැඩේට මේ ගෝමරි නංගිත් අද පන්සලට එනවා කිව්වා. පුතා මේ කොලස්තරම් පන්සලට එනකන් ගෝමරි දුව පන්සලේ බලාගෙන ඉන්නවද දන්නේ නැහැ. ඔව් නැන්දේ. කොහොමද මම පන්සලට ගෙවුම් බල්ලා ඉන්න දෙන්න. හොඳයි හොඳයි. ඉන්නවනම් ඉක්මනටම දොක්කන් එන්න. හරි නැන්දි. මං ගෙහුම් සුදුස් ගාලා ඉන්න. ඈ. අර ඉන්නේ ගෝමරි නංගි. බනමඩුවේ වාඩිලා පොතක් බලනවා. හ්ම්. මින්ම ගිහිල්ලා මේ ගොක්කොල පටිය නංගිගේ කරට දාන්න ඕනේ. ඒ ඒ මොකක්ද යපු මම හොදටම බය වුණා. මං හිතුවා මං හිතුවා මගේ කරට වැටෙන සර්පෙක් කියලා. සර්පෙක් නෙවෙයි මේ. මේක ගොක්කොල පටියක්. ගොක්කොල පටියක් වුණත් මං කොච්චර බය වුණාද? මේ මගේ පපුව ටික්ටික් කරලා ගහනවා තාම. හ්ම් හ්ම් හ්ම්. මම්මී අයියා එනකන් තනියම බන මඩුවට වෙලා බලන් හිටියේ. අයියානේ පන්සලේ ලොකු හාමුදුරුවෝ නැද්ද? පුංචි හාමුදුරුවෝත් නැද්ද? පන්සලේ හාමුදුරුවෝ දානෙට වැඩලා. අබිත ළමයි. අයියානේ ස්වාමින් වහන්සේලාගේ පාත්‍ර පසුම්බිත් තරන් ඒ ළමයිනුත් පස්සෙන් යනවනේ. කවුරුත් නැති එකේ මං හිතුවේ ආපහු ගෙදර යන්න. නගා එහෙම කළා නම් තමයි හොඳ. ඒත් අයියා ගැන හිතලා මං තව ටිකක් බැලුවා. මේ ඒක නෙමෙයි. කො ළමයිගේ කවි කොළ ටික. ආ සමාවෙන්ට ගොමරි නංගි. මං කවි කොළක් තරම් හදිසියකට වලව්වට ගියා. පණිවිඩයක් දෙන්න. මද ඇති. කවි කොළ ටික මැනික නැන්ද ගත්ත බලන්ට. මං කාරණේ ගියවට පස්සේ නැන්ද මට කිව්වා නංගි පන්සලේ ඉන්නවා නම් ඉක්මනටම දොක්කන් එන්න කියලා. නැන්දා කවි වලට ආසයිනේ නංගි දන්නවනේ. මං කියන්නද? අපි එනම් යන ගමන් කතා කරමු. හ්ම්? අයියා මෝඩ වැඩක් නේ කරලා තියෙන්නේ. ඇයි? දැන් බලන්න අදත් බැරි වෙනවනේ හොඳ කවිකොල ටික තෝරගන්න. දැන් ඒ වෙදී තවත් කල් යනවා. නෑ වස්තුවේ නෑ. නැන්ද වෙලාකටත් හොඳ කවිකොල ටික තෝරලත් ඇති. මේ <laughs> වස්තුවේ නෑ. අයියා මට නම් එහෙම කියවට කමක් නෑ. හ්ම්. ඒ මොකද? අයියා විනායටත් එහෙම කියනවද දන්නේ? විනායට කියන්නේ හ්ම්. විනායට කියන්නේද? ඇයි අර අර තිසරිට අර ගුරුවරීට මැනිකේ අක්කලගේ ගෙදර බින්න බහැලා ඉන්නේ. අපෝයි නෑ. ඔහොම කියට අපේ මැනිකේ අක්කා හරි වසයි. අයියා මට ඔහොම කිව්වට කවුද දන්නේ අක්කත් මල්ලිට සපෝට්ද කියලා. අනේ නෑ ඊට පස්සේ මං ඒ වචනේ නංගිටම කියන්නම්කෝ. හ්ම් කතාවෙන් කතාවෙන් ඔන්න වලවටට ආවා. ආ මේ ළමයිනේ අනේ මම මේ ගෝමරී දූ දොක්කන් එනකම්ම මග බලාගෙන හිටියේ. ඒ ඇයි නන්ද? ගෝමරී දූට කියලා මේ කවි ටික අහගන්න. ආ මෙන්න මේ බෙලිමල් වතුර තියෙනවා පිටුල් ලකුරුත් එක්ක. බීලා හිටමු බලන්න. මේ වෙලාවට නැන්දාගේ බෙලිමල් පානේ අමෘත වගේ රසයි නැන්දේ. හ්ම්. ඒක නෙවෙයි නැන්දේ. අපිට ලොකු වැඩක් තියෙනවා කරගන්න. මෙන්න මේ කයිකොළ වලින් හොඳ කවියක් තෝරගන්න ඕනේ. මං සේරෝම හොඳ කල් කොළ ටික තේරුවා. ආන් අර මේසෙ මැද්දේ තියෙන්නේ හොඳ කල් කොළ ටික. නංගිට මම මොකද කිව්වේ හරි නේද වැඩේ? නැන්දට නම් ගොඩාක්ම ස්තුතියි ඒ වැඩේට. අයියයි මායි අපි දෙන්න එරිලා හිටියේ නැන්ද මේ වැඩේ හින්දා. සපුමල් පුතා මං ඔය තෝරලා තියෙන කවි මේ මුවන් පැලැස්සටම ගැලපෙන මුවන් පැලැස්ස අපේම අයගේ බොහොමත්ම හොඳ කවි. අර අනිත් පොළවල තියෙන්නේ ටිකක් අඩුපාඩු තියෙන කවි. අකුරු පැහැදිලි නෑ. හරි ටික වෙන් කරලා. පද ගැළපිලි නෑ. ඒවා නොතේරිච්ච ඒවා. හරි වෙන් කරලා තියෙන්නේ අනේ හොඳයි. දැන් ඉතින් නංගිටයි මටයි තියෙන්නේ අපේ ලොකු හාමුදුරුවන්ට මේ කවි කොළ ටික බාර දෙන එක විතරයි. ඒ විනන්ද තෝරන්න තියෙන්නේ. අනේ එහෙමනම් ගෝමරී දුවේ මෙන්න මේ කවි දෙක ගෝමරී දුව කියන්ටකෝ මට ඇහෙන්න. කුඩින්ට නැඹේ බන්දවාන කුළු යතුරු සදාලා කැන්දවාන දිදිනෙකුට කියාලා අන්දවාන අලු යන්ත්‍රය ඇඳලා කන්ද බැඳන් බෑ පන් දැත ඇරලා පාටට හුරු හිස වට කැරකින්නේ දෑතට බෙදෙමින් යතුරු සලන්නේ වාටට බිය වී කොල්ලෝ දුවන්නේ දෑතට සොඳරුව දැත පාහින්නේ අප්පා ගෝමරී දුව හරි අපූර්වට ඒ කවි ගායනා කළා. හරි. දැන් ඔයගොල්ලන්ට කියන්න පුළුවන්ද මේ කවිවල කුළු යතුරු කියන්නේ මොනවටද කියලා? දෙවෙනි කවියෙන් කිව්වේ අන්තිම පදෙන් බැත පහින කියලානේ. එහෙමනම් ඉතින් බැත පෑහීම කියන්නේ ඒ කාරණේ ගැන තමයි කවියෙන් කියවෙන්නේ. හරි? බැත පෑහීම. මල් පුතා හරි. හරිම හොඳයි. කුළු යතුරු කියන්නේ මොනවටද කියන්නකෝ? කුළු කියන්නේ නම් කුල්ල. එතකොට මොකක්ද අය යතුරු කියන්නේ? මේ කවි දෙකෙන්ම කියවෙන්නේ බැතපෑහීමේ කමත් චාරිත්‍රය ගැන. අපේ කමත් භාෂාවේ කුල් යතුරු කියන වචන දෙකෙන්ම කියන්නේ කුල්ල. කුල්ල. නැන්ද මේ දැන් කියනකම් ඒ කවියේ බැතපෑහීමේ චාරිත්‍රය ගැන අපි හිතුවේ නෑ නැන්දේ. ඇත්තමයි. ඒ චාරිත්‍ර පිළිවෙල ගැන අපි හිතුවේම නෑ නැන්දේ. ඒක තමයි. ඒව ගැන හිතන්න ඕනේ ළමයිනේ. ගෝමරී දුවේ අපි මේවා ඉගෙන ගත්තේ අපේ අප්පච්චිලාගෙන්. ඒගොල්ලෝ කරන විදිය බලන ඉඳලා. අද අපි නැන්දගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. නේද සපුමල් අයියේ? හ්ම්. ඔව්. නැන්දගේ හොඳ කවි තේරීම. ඇත්තම නැන්දේ හරීම හොඳයි. ආ කොහෙද බලාගෙන ඉන්නේ? ආ අපේ නවරියන් උදලාලි. මේ මේ උදලාලි මම මේ වත්තේ වැඩ කරන මිනිස්සු දිහා බලාගෙන හිටියා. මේ නවරියන් මුදලාලි ඇවිල්ලා හුඟක් වෙලාද? නෑ. මේ ඇවිත් වාහනේ බැස්ස විතරමයි. ආහා ඒක මිසක්. මේකනේ අපිට මෙව්ව කතා කරන්ට මුවන් පැලැස්සේ තියෙන එකම තැනයි මුදලාලි. කොහෙද? කොරාලේ ගෙදරද? <laughs> මේ පොඩක් අපි යමු අර එල්බීසියා ගහයට. ආ යමු යමු මුදලාලි යමු. මේ දලාලිට කියන්නේ වැඩේ වෙලා තියෙන්නේ දැන් කෝරාලත් අපිට මුණ දෙන්නේ නැහනේ. මොකද මිනිහගේ මේ අඹ යාළුවනේ වතුර විදානේ. වතුර විදානේ දැන් මේ ඒජන්ත හාමුදුරුවන්ගේ ආණ්ඩුවෙන් අල්ලගත්තු හන්දා කෝරාලත් බය වෙලා. තමනුත් කොයි වෙලාවක හරි කොටු කරගනී කියලා. ඕ. කොහමදත් ඔය කෝරාල කියන මිනිහා වතුර විදානේ වගේ නෙමෙයි. ඔව් ඔව් ඒකත් ඉස්සරහට ආපු මිනිහෙක් නෙමෙයි. <laughs> හරි. මහරය කාපුවහම මුණ ගැහිලා කතා කරන්නට ගෙදරේට දුන්නට මිනිහා හැම දෙයක්ම කළේ ආර්ථිකත් එක්ක තිබුණු පුද්ගලික පරිගැනීමට. ආ ඒකනේ ඒකනේ මේ දලාලි දන්නේ නෑනේ මේ ඔය කර්සහේනිදි විදානේ ජේමිසුයි අහුවෙච්ච විදිහ දන්නේ නෑනේ. ඒක තමයි මම මේ ආවේ. තොරතුරු දැන කියාගන්න. ආ ආ. කාර්ජි දන්නවනේ තොරතුරු. දන්නවා දන්නවා මුදාලි. <laughs> මේ දලාලි මුවන් පැලස්සේ ආරච්චිලට හොඳ උදව්කාරයෝ දෙන්නෙක් ඉන්නවා. ඔව්. බැද්දේරාලයි වෙඩික්කාරයයි. උන්නව මේ අපේ උන් දෙන්න කුදලගෙන දඬුකදේ ගහලා මහ යජන්තරත් බාර දීලා තියෙන්නේ. ඒකනේ. බැද්දේරාලයි වෙඩික්කාරයයි. ආ බැද්දේරාලයි වෙඩික්කාරයයි. මොනවද උන්දන ගැන විස්තර? විස්තර විස්තර කියන්නේ මුදලාලි ඔය බැද්දරාල කියන එක ලෝක යුද්ධ කාලේ හමුදාවේ කැප්ටන් කෙනෙක්. ඈ කැප්ටන් කෙනෙක් හැටියට මිනිහා රට රටවල කරක් ගහලා තියෙනවා. ඒ යකා එක්ක මොන මිනිහෙකුටවත් ගුස්තියල්ලන්ට බෑනම මුදලාලි. හ්ම්. ඒකත් එහෙමද? එතකොට අර වෙඩික්කාර මිනිහාගේ තත්ත්වය කොහමද? වෙඩික්කාරයා. වෙඩික්කාරයා මිනිහත් මැරෙයි. ඈ සැමියා තමයි කංශහේන මුලින්ම වට කරලා අපේ උන්ට වෙඩි තියලා සටන පටන් ගත්තෝ. වෙඩික්කාරයා. අපේ උන්ට ගහලා වෙඩි තියලා ඒ බදිවට අර ගොළුවගේ කකුලක් ඇදුවනේ ඕක. අපේ මිනිස්සුන්ට පනමදි. පනමදි පනමදි. නිතරම අපේ උන් වෙඩි කනවා, ගුටි කනවා, පැනලා දුවනවා. අපේ මිනිස්සුන්ට මං කාසි පණන් වේදම් කළා. වේදම් කළා නෝ. එනකට කෝරාල වගේ හිට කරන්න පුළුවන්කම තිබුණත් අපේ වැඩවලට උදව් කළේ නැහැ. ඒත් මිනිහට අරලත් බෑ. බෑ බෑ අතරල බෑ. මොකද අපේ ගොළුවා අද වෙනතුරුත් ඉන්නේ කෝරාලගේ වලව්වේ. අපිට මොලෙන් තිබිච්ච කිසි දෙයක් මා බැද්දෙන් දැන් ලැබෙන්නේ නැහැ. ඒකනේ මුදලාලි. ඈ හැද්දල් අලිපැටව. එතකොට දඩමස් මේ පළු වීර හල් මිල්ල නැදුම් ඒ වගේ කැලෑ දැවදඩු. ඒවා අපිට දැන් හොයාගන්න එක ටික ටික අමාරුයි. මොකද ආරච්චිලගේ තර්ජනහන් ආන්න. ඡේ ඡේ. <laughs> ඒ වුණාට ලග්ගල, තොප්පිගල, ඒ කැලේ පැත්තේ තාමත් අපිට පාඩුවක් නැහැ. ඔව් ඒක ඇත්ත ඒක ඇත්ත. ගස් කඳන් පැටවිල්ල අපූර්වට කරනවා. හ්ම් හ්ම් හ්ම්. දැන් මුදලාලි අපේ උන්ට තියෙන ලොකුම ඉසරදේ මේක. අනික මුදලාලිට කියන්නේ මේවා හොයලා බලන්න ඒජන්ත උන්නාන්සේගේ කණ්ඩායමක් එවන බවට ආරංචියකුත් තියෙනවා. ඔව්. අපේ වැඩ කලබලයට බෑ. දැන් අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ඒජන්ත උන්නාංශයට බාර දීපු නඩු විභාගයට අලුත් චවුන් දෙන්න බේරගන්න. ආන් හරි ආන් හරි. හැබැයි තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මම මේ මේක මුදලාලිට මේ මතක් කරන්නමයි හිටියේ. ඔය හිරබාරේ ඉන්න මේ ඔය විදානිගේ ගෑණිට අනේ ගෑනු දරුවම තුන් දෙනෙක් මුදලාලි ජීවත් වෙන්න කිසිම විදිහක් නැහැ. ඒ වගේමයි අර හිරබාරේ ඉන්න ජේමිසා. ඒ මිසාගේ පවුලේ පොඩි පොඩි එවුන් පස් දෙනෙක් පස් දෙනෙක් ආන්න උන්ටත් ජීවත් වෙන්න කිසිම ආදායමක් නැහැ මුදලාලි මේ මේ ඒ හින්දා මම මේ මුදලාලිට මතක් කරන්ට හිටියේ මේ නරකද උන්ට මේ පොඩි පොඩි මේ ගෙවීමක් වගේ කළොත් මුදලාලි නරකද හරි මං සල්ලි ටිකක් දෙන්න. සාරදි ගෙහින් උන්ට ඒවා කිහින්ද. හොඳයි හොඳයි. <laughs> මම මේ තවත් වැඩපිළිවෙලක් ගැන හිතලා තියෙනවා. වැඩපිළිවෙලක්? ඒ මොකක්ද? මුවන් පැලස්සේ ඉන්න ගොවීන්ට නිකන් පැලෑටි බෙදන වැඩපිළිවෙලක්. ආහා හා හා. ඒකට ඉතින් මේ ආරච්චිලයා ඒ ගමේ හාමුදුරුවෝ එහෙම එක්කාසු කරගන්න පුළුවන් වැඩ වැඩ වැඩ ඔව් මේකේ සාර්ධේ ගමේ අයට තන දීලා කරන වැඩ ඔව් කංශවතාව අපි ටික කාලයකට නතර කරමු නතර කරන්ට ආව් ඉතින් වෙන ක්‍රමයකට ඇවිත් හිටි හැටි ඔය ආරච්චිල කණ්ඩායම අල්ලගත්තොත් මිස වෙන මොනම ක්‍රමයකටවත් අපිට ඉඩක් කියන එකක් නෑ මුදලායි. අපි මිරිස් වගා ව්‍යාපාරයකුත් පටන් ගන්න ඕනේ. මිරිස්. එතකොට ගමේ මිනිස්සු අපේ ළඟට ඇවිත් පොලි වැඩ කරන්න පටන් ගන්නවා. අවරියන් මුදලාලි මහත්තයා. මුදලාලිගේ අදහස නම් බොම පංකාදුයි. මේ මොකද අර කතාවකුත් තියෙනවනේ යකාගේ හැටියටයි මන්තර කියලා. <laughs> හරියට හරිය. හරියට හරිය. යකාගේ හැටියට මන්තර. අපි බලමු එහෙනම් දාලා යකාගේ හැටියට මන්තර. Ha ha ha ha ha! මගේ හැටියට මන්තර. බලමුකෝ. මේ අපේ බැද්දරාල එන්න එන්න මාත් මේ එන්නකන් කියලා මග බල බල හිටියේ <laughs> මන් දන්නවා මන් දන්නවා නුවර නඩු විභාගවල තොරතුරු දැනගන්නනේ ආ හරියටම හරි බැද්දරාල හරියට හරි ඔය එන්නේ අපේ වෙඩික්කාර මලයත්. මේ දෙන්නම හිරකාරොත් අර නුවර ගියහන්දා මේ වෙඩික්කාරයත් ආපු එක හොඳයි මේ කතා බහට. අපේ කංශකාරවැල්ලෝ වගේ නෙමෙයි මාම. අපට පරීක්ෂාවෙන් වෙන්න වෙයි. ඒයි. ඉන්නේ ලොක්කා දෙබරවව නවරියන්. මේ ළඟදී ඇවිත් තිනවා ලෝල්වත්තට. මොනවා මොනවා මේ මේ මේ ඔය කියන්නේ අර මේ නවරියා මුදලාලි කියන මිනිහද? ඔව්. මිනිහා තමයි. මිනිහා ඇවිත් තියෙන්නේ අපේ තොරතුරු වංගුන් හොයාගෙන ගුලියක් අඹරන්න. ඈ වෙදිකාර ඇත්තෝ. මේ ඒක නම් භයානකයි තමයි. ඔව් ඔව් ඔව් භයානකයි. ඒක නම් භයානකයි. ඔව් මාමේ. ඒක භයානකයි. හ්ම්. හා නේ මන්දා. මොන විනයක් මේ මුවන්පැලැසට වේද කියලා. අද මුවන්පැලැස්සේ භූමිකා නිරූපණ ආරච්චිල මැණිකේ ශීලා පරණමානගේ කමල්කාරියා විජේසිරි බෝපගේ සපුමල් හා බැද්දිරාල රෝහණ සිරිවර්ධන ගෝමරී දිල්කා විමර්ශනී හඳුවල නවරියන් මුදලාලි අනුර බණ්ඩාර රාජගුරු සනිදි මහත්තයා රත්න ඩී නම්බුගේ වෙදමාමා උලපනේ ගුණසේකර වෙඩික්කාරයා කමල් ගමගේ මුවන් පැලැස්ස පිටපත රචනා කළේ මුදලි නායක සෝමරත්න සමග ලීල් අධිකාරී නිර්මාණ සංකල්පනා සම්බන්ධීකරණය රෝහණ සිරිවර්ධන නාද ශික්ෂණය චතුරාංග කල්පගේ සහ ජයන්ත චන්ද්‍රාල්ගෙන් සංස්කරණය චතුරංග කල්පගේ නිෂ්පාදනය කළේ උපුල් චන්දන Thank you.